ඒක තමයි යෝගීත්වයේ භෝගීත්වයේ වැටකට දාලා යෝගීකමට එන්නේ ධර්ම තමයි. ඒ විදිහට දැන් මේ සමාජය අපේ හදාගන්න ආව. ඊට පස්සේ මම මේක දැන් සාමාන්‍ය ජීවිතයේදී ආරක්ෂා කරන දේ විතර කරන්න ඕනේ කියලා නැත්නම් සිද්ධ වෙනවා. ඒක ඇත්තට මේ සාමාන්‍යයෙන් කියනවා නම් මුදල් උපයන කෙනා ඒ උපයාගත්ත මුදල සර්වඥ කිව්වේ 150ක්වත් ආයෝජනය කරන්න. 150ක් 25ක් කැමර ගන්න. මේ විදිහට අපිට හම් වෙන එක හම්බ කරනවට වැඩිය ඒක ආයෝජනයක් වශයෙන් නැත්නම් නැවත යලි ආයෝජනය කරන්න බැරි වුණොත් මේක දිගට වැවෙන්නේ නැහැ. ඒ නිසා මුදලක් හම්බ කරන කෙනාගේ ආර්ථිකයකට ගන්න ක්‍රමයෙන් තමයි මේකට ගන්න තියෙන්නේ. අපි උපයන්න දන්නේ නැහැ කියලා කිසිම කෙනෙකුට අපිට දොස් කියන්න බෑ. උපයන්න දන්නවා, උපයන්න තනොත් තියෙනවා, ආකරේ තියෙනවා. මොකද උපයපු දේවල් රකින්නේ නැහැ. ඒක නිසා දැන් ඔය වෙස්ටර්න් කන්සියුමරයිසේෂන් කියන එක දන්නවනේ වචන දන්නවනේ ඒවන් දැන් අපි සිංහලෙන් මොකක්ද කියන්නේ පාරිභෝගිකත්වය කිසිම සීමාවක් නැහැ සුපර් මාකට් එකට ගියා ගෙනාවා ඒ ටික ත්‍රෝල් වේ ටයිප් එක පහුවෙන් ගියා ගෙනාවා ඉතින් ඒකේ ආය මොකක්වත් ඉතුරුවක් මොකක්වත් නැහැ ඒක මෙටීරියලිසම් ස්පිරිචුවලිසම් එකක් තියෙන්නේ ඒක සඳහා හැබැයි කෙටි උත්තරයක් කෙටි උත්තරයක් දෙනවා නම් තනි උත්තර දෙන කල්යනා මිත්‍රය කල්යනා මිත්‍රය ඉච්චරයි උගන්වන්නේ උඹලට උපේන හැටි අපි උගන්වන්නේ නැහැ උඹේ උපයෝගුතේ නාස්ති කරන්නේ අපි ගත කරන්නේ කොහොම ජීවිතේ පුළුවන් තරම් අලුත් දේවල් උපයන එක නෙවෙයි තියෙන දේ රකින්න එක. ඒ නිසා මේකෙදී ඔබෙන් කියකීක අරසකාරී දෙකේ මේ වගේ ප්‍රසන්න තේන කවදා පින් කරන්න තකමන්න එපා. උන් පවුන කර සිටීම තමන්ගේ මූලික තේමාව කරගන්න. එදාට ඒක දෙන්න පටන් අපි දැන් මේ පින්කම් කිරීමක් කරනවා කියලා මහා ගෝකන් වගේක් කරාගෙන කොහේ යනවාද කියලා දන්නේ නැත්නම් දැක්කේ. නිකන් කරනකොට පවුමක සිටින සඳහා පාඩයි වෙන වෙනක් වෙනම කියලා කෙනෙක් මේ ලෝකේ නැහැ. ඊයෝයිට වැඩි හරි වැදගත් මට සිහිය තියෙන වෙලාවේ ත්‍ක්ටි පහන්නේ තියෙන තාකල් මොන්නම හේතුවක් නිසා මම පවක් කරන්නේ. අබ්බපාපස්සා කරන විතරයි මගේ ඉස්සරහට ගන්නෙ. කුසල සුබ සම්පදා දෙක. ඒ වගේම දේවනාශ බාහන පණිකාංශ සේවනවා. කොච්චර ලඟුණත් කොච්චර මිහිරුණත් කොච්චර ලස්සනත් බාලයෙක් එක්කම නෑ කොහොමදක් ගන්නද සේවනයක් නෑ පඬිතු නැතුණත් තමයි අමාරුවක් තමයි කරනවනම් කරන පඬිකාශයක් වෙනවා නිසා පඬිතෙන් හොයනට වැඩිය ලේසිම වැඩේ තමයි මේ බාලයන්ගෙන් ඈත් වීම සඳහා ගන්න ප්‍රයත්නය හුත්තටම පරිසරයෙන් බාලයන්ට නොදැනෙන්න කෙරේ බාලයා දැනගත්තොත් ඔය වගේ ඒක මහා භයානක අවසලයක් කරනවා කොක්කක් වගේ නිසා ඇඟට නදන්නේ ඒකට හොඳම වැඩේ බාල්දු ගතිය. මේ නෝන්ජල්කම. වැඩන්නේ අපි තේරෙන්නේ කිරුවට උන්නති කාස්ට් කළත් වැඩක් නැහැ කියලා ඇඟෙන් නරින්න ඕනේ. මේ ඒ කතිය. ඒක නිසා බාලයන් ඇතුළ අයින් කරලා එතකොට තමයි කල්යාණ මිත්‍ර එන්නේ. එහෙම නැත්නම් පඬිතාශ්‍රයකට ඉඩක් එන්නේ මේ පහතේ හිස් වෙච්ච වෙලාවට. පහතේ මොකෙන් හරි පුරාණිනවා නම් පිරෙන්නේම බාල දෙන්න තමයි. ඒ හිස් වෙච්ච ගමන් හොඳ දෙයක් කියලා. එනිසා පවු නොකර ඉන්න ගියාම ජීවිත දෙන්න තියෙන සියලුම ආකර්ෂණයට පටන් ගන්නවා. තමයි වග බලා ගන්නවා පවු වෙයි අකුසල් වෙයි නමුත් තාකත් චේතනාපූර්වක නම් මේ පින් කරපු අද්දකින් මේ ලැබු මනසාත් වශයෙන් කිසි කෙනෙකුට චිත්ත පීඩාවක් දෙන්නේ කිසිම අනාගතයක කරදරයක් වැඩක් මම කරන්නේ නැහැ කියලා ඒක අදිස්ථාන කරපු ගමන් වෙන්නේම අර තියෙන ಗುಣ ටික රැකෙන්න පටන් ගන්නවා. නැත්නම් අපේ දැනට තියෙන්නේ මේ ඉන්කිරිල්ල කරනවා පව් කරනවා කියන පසට කියනවා. මගේ මගේ වචනේ කියනවා ධර්මයේ පස්සට දාලා ආගම ඉස්සරට දාලා කියනවා. අපිට මේක එක අමාරුයි හිතා ගන්න අමාරු නමුත් හැම වෙලාවෙම ධර්මයේ ඉස්සරහට යන ආගම පස්සට කියනවා. ආගමට නිග්‍රහ කරන්න එපා. මේ මේකෙන් තමයි නැගිටලා. ආගමෙන් තමයි මේ පූජාවලින් තමයි පින්වලින් තමයි මෙතෙන් ආවේ. නමුත් දැන් අපි ඔබ බලා ගන්න ඕනේ මේ ප්‍රශ්නේ හත් නිසා. පවුන කිරීම තමයි අපේ තේමාව වෙන්නේ. මොනම හේතුවක් නිසාවත් රජකම දුන්නත් මොන ලාභ සත්කාරය හම්ුණත් යාළුවෝ තරහ වුණත් දොළොත් වැරදි කියලා හිතනවනම් ඕනේ කරන්නේ. ඉතින් මේ දෙමේ දෙමේ ටයිම් වෙනකොට ඉතින් අරගෙන නිකන් මේ මල් මාලයකට මල් ලැබුණා වගේ නැත්නම් මල් කඩලා ආසනයක් උඩ තිබ්බොත් කුලකට ඔබ විශ්ිලා කියලා කාය අහුලන්න ඕනේ. මාලයකට අමුණලා තිබ්බොත් ඒක කොණකින් අල්ලපුවා ඒක මැදලා ගන්න. අපි මාලයකට ඇමිනීම සිදු වෙන්නේ පව් නොකර සිටීමේ දක්ෂකම මත තමයි. ඒ පව් නොකර ඉඳ ගියාම ආදාගතර වෙනකොට නැහැ. ඥාන වෙරිම කියලා වෙනකොට නැහැ. පැවිදි පැවිදි කියලා වෙනකොට නැහැ. හැම වෙලාවෙම බලනවා කාට හරි හානි වෙන තමක් හානි වෙන වැඩක් වෙනවද? වස්තකයි මත්තකයි දැන්ටයි හානි වෙන වැඩක් වෙනව නම් ඉතින් දැනගන්න ඕනේ මේක ඉල්ලගෙන කරන පරිප්පුවක්. ඇදගෙන නාන හැමක් විතර තියෙනවා. ඒකේ මේක බගාර ගන්න පුළුවන් නම් ওই ප්‍රශ්නට උත්තර දෙන්න ලේසි. හැබැයි මේ මේක වෙනස් වෙනවා කියලා කියන්නේ තමන්ගේ රුචිකත්වයේ සෑහෙන පෞරුෂත්වයේ සෑහෙන වෙනසක්. කොටින්ම සුඛභෝගීත්වයට එහෙම නැත්නම් මේ අන්ධහැරයට එහෙම නැත්නම් කියන අපරාජයරුවට යන්න කියලා තමයි අපි මේ කටු කරන්නේ. ඒක අත්හැරලා තමයි සාමාන්‍ය පොළේ ජීවත් වෙන්න පටන් ගන්නකොට හරියම ලේසියි. වුණු කර ජීවත් වෙන එක තමයි අපේ ප්‍රධානම මූලධර්ම දෙන්නේ. ඒ විපස්සනාවක් තියෙනවා ධර්මෙත් තියෙනවා ඒ වගේම එකට එක එකට එක ලස්සන හැබ්බෙන්න පටන් ගන්නවා. ඒක එක්ස්පීරියන්ස් කවුන්ට් වෙන්න පටන් ගන්නවා. පින් කරනවා කරන ගිය ගමන් මම ඇසරට. හන්දනේ කියනකොට තරහ වෙන්න එපා මේ ධර්ම සාහසුත් පයින්. හැබැයි ඒක අනිතරම මගේ කට අඳුරනවා. ධම්මත් අහතු ඔක්කොස් වැඩි මම දන්න කෙනෙක්. මොකද මුගක් මොකක් ලහස්සේ කරලා තියෙන නිසා දන්න මම කතා කරන්න පටන් ගත්තාම කොහේ යනවද කියලා දන්නේ මොකද මට වෙච්ච දේ මම දන්නේ. මම කිසිම දවසක මොනම වෙලාවක තින්කම් කරපු කතාවක් මට මගේ හිතේ මතකයක් නැහැ. ඒකේ මම සරසමකුත් නැහැ. ඒක කවුද කියනවා නම් කෙරෙනවා නම් ඒකට ඒ ඒ බබලත් එක දෙල්ලම් කරනවා පොල් කට්ටක් ගන්න වැලිපත් වෙන ඒ ඒ බබලත් එක්ක ඉන්නේ ඒක වෙනම නමුත් ඒක ගන්න ඒ බබලට පොල් කට්ට කියන්නේ මුට්ටිය වැලි කියන්නේ බත් ඒ බබලනවා නම් වැඩි කරන්නේ ඉතින් නැති ගන්න හොඳට පැත්තක දාලා තමයි මේක වෙලා කායික වාචික මානසික ක්‍රියාවලින් පුළුවන් තරම් හයිබනේෂන් අඩු කරලා තවත් නොවේවා කාටවත් හිංසාවක් නොවේවා කාටවත් මං වෙන්නේ චිත්ත පීඩාවක් වේවා කියලා ඒක අරස කරන්න පටන් ගත්තාම මේ ගත්ත ගැන ගත්ත ධතිය ඒක දිගට යනකොට මේක පස් කියන්නේ උත්සාහයෙන් කරන්න බෑ. මට උගාත්ම හේතුනේ අර පළවෙනි මුල් කාලේ හිටපු මං ආශ්‍රය කරපු ගෲප් එකේ කිව්වාමත් නෙවෙයි අංග උපදේ. ඒකල නිතරම මතක් කරුවේ කිසිම විදිහකට බෞද්ධය කියලා පේන්න දෙන්නවා. කිසිම විදිහකට සිල්කන් බව පේන්න අරින්න එපා. කිසිම විදිහකට බහනා කරන බව පේන්න අරින්න එපා. සාමාන්‍ය මිනිසෙක් එක්ක ඉන්න. අඟවන්න එපා කිසිම කෙනෙකුට. හැබැයි කවුරු මොන කෙරුවා කෙරුවක්වත් තමන්ගේ ඒ ගත්ත හික්මීම කඩා ගන්නත් එපා. කැඩුවොත් මතක තියාගන්න කැඩුනයි කියන්නේ. නැවත ඒක ස්ථාපනය කරන්නේ කවුරු කෙනකන් ඉඳපන්. එතකොට මේ එන්නේ පරිසරයෙන් බලනකොට ඒ වැඩේ කරන ඊගා මනුස්සයා තමන්ගේ ඉන්න සමාජයේ ගෙදර පවුලේ සංඝාහකට වෙනවා. එනේ මේ මූල ධර්මය අනුව ජීවිතය අර ගහ ගන්න මිනිස්සු අන්ධහැර බෑයිලි කෑකොස්සන් ගෑයිලි සංසුක්කෝකෝකෝගේ ලක්ෂරිස් නෙමෙයි. මිනිස්සු බලන්නේ අවුල ප්‍රසිතිය. හරීම කොන්සර්වටිව්. හරීම මේ ශක්ති සංස්කෘති නියමයටයි ඒක වැටෙන්නේ. ශක්ති විනාශයක් වෙන්න මොන වෙලාවකත් වෙනවා. අපි ගන්න උපයන්න බොහොම අමාරුයි. උපයපු දෙන අම්මා මුත්තා කිව්වත් දෙන්නේ නැහැ. ඒක අරසාව වෙන්න නම් පවුනොක්‍රසිතියම කියන එක ලේසි වැඩක්. හැබැයි ඒක ආදර්ශයක් නැතුව එහෙම කරන පිරිසක් ඉන්නේ නැතුව තනියම කරන්න ගියාම වෙන ප්‍රශ්න ඉදිරියපත් වෙන්නේ නැත්තම් සක්මකට අපි භාවනා කරන එක ගැන කියනවා. ඒක ඒ කියන්නේ පරියන්කයක ඉන්න වෙලාවේදී මේකදී ආසන කාරණාව අල්ලගන්නේ කියලා කියනවා. ඒ පාවෙලා තියෙන නැගිටින්න වේදනාවක් නිසාද, වෙන වැඩක් කරන්න තියෙනවා කියන එක නිසාද, නැත්නම් භාවනාවෙන් එනවා මේ නීරස භාවය කියලා. බෝඩම් and monotonous කියලා. එහෙම නැත්නම් ඒකාකාරීකමක්, නීරසකමක්, නුරුස්නා ගතියක්. අසකන ගතියක්, බයලවන ගතියක්, පදනම් ඉරහිත ගතියක්, තනි වෙච්ච ගතියක්, කොටු වෙච්ච ගතියක්, රහෙන් අයින් වුණා වගේ ගතියක් එනවා. ඒක නම් භාවනාවේ දියුණු ලක්ෂණයක්. හැබැයි ඒක ඒක ඒ වගේ ඒක දිහා බලන්නේ නැතුව නැගිට්ටොත් නැත්නම් මේකේ හේතුඵල ධර්මතාවය දිහා බැලුවේ නැතුව නැගිට්ටොත් ඒ මනුස්සයාට ඉතින් ඉදිරියක් ගන්න අමාරුයි. හැබැයි සමහර විට කියනවා මේක වුණත් ප්‍රයත්න නොකරත් ටික කාලයක් යනකොට තමයි තේරෙන පටන් ගන්නවා කියලා නැගිටිට පස්සේ නැගිට්ටි හේතුවකට නෙවෙයි කියන්නේ. යන්න පුළුවන් ඒක නිසා කියනවා ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ ආයෙකට දෙන්නේ සාමාන්‍යක සත්‍යපත්තන රූපයෙන් ගන්නේ සම්පජඤ්ඤ හතරක් ගැන කතා කරනවා. සති සම්පජඤ්ඤ කියන තර සම්පජඤ්ඤ කියන්නේ ප්‍රඥාව විපස්සනා කියන සම්පජඤ්ඤ පබ්බේ කියලා. සම්පජඤ්ඤ පබ්බේ කියන්නේ ගමනක් යනකොට ඒ ගමන පතේ වෙනස් කරන්න සිද්ධ වුණොත් ඒ සිද්ධ වෙන වෙලාවෙදී වෙනස් කරන්න ඉස්සරලා මේ කරුණු සලකා බලන්න. සාත්‍යක සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, අසම්මෝහ සම්පජඤ්ඤේ හතරක් තියෙනවා. සත්පාය සම්පජඤ්ඤේ. ඒ හතර බලන්න කියනවා ඉස්සලාම දැන් මම මෙතනින් පරියන්කේ ඉන්නේ. ඒ පරියන්කේ ඉන්නකොට තමයි හොඳටම දන්නවා කායික කිසියම් ක්‍රියාවක් වෙන්නේ නැහැ. කායික දුෂ්චර්යයේ 100%ක්ම නිරදෝෂයි. වචී දුෂ්චර්යයක් නැහැ. ඒ මොකද වචනේ කතා කරන්නේ නැහැ. ඒ නිසා මේ සීලය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ මෙහෙම ඉන්න තාක්කල්. නමුත් මනස සුවර් නැහැ. මනසේ ඉන්නේ දැන් ගොඩ දාපු මාළියක වගේ ගැහෙනවා. ඒ නිසා කියන්නේ යා කියන්නේ නෙක්ස්ට් පන්, නෙවිත පන්, ඵලයන්, ඵලයන්, ඵලයන් ඉතරමයි ඉන්නේ. ආයෙත් උඩ අපි ගන්නවා නැගිටලා ගියාට පස්සේ මම ගිහිල්ලා වචන කතා කරන තැනකට ගියා නම් මම දැන් තිබිච්ච සීලයත් අනුතරටපත් කරනවා. ඇවිදිනකොට මොකෙක් හරි වැරිලා මොනවා හරි නාස්තුනක් විනාශනක් සතෙක් වන්නොත් ආරේනේ වුණොත් දැන හොනොද ඒත් අකුසල කර්ම වෙනවා. ඒ නිසා දැන් මම යන්න හදන්නේ කුමන අර්ථයක් සඳහා කියලා. සාර්ථක සම්පජාන්නේ කල්පනා කරන හරම දැන් මෙතන යන්නේ මේක වෙලිය හොඳ තැනකටද තියෙන දේ පිළිහෙල තැනකට. ඉතින් ඒකට තේරෙන පටන් අර ගන්නවා මේක මේ නැගිටින්න ඕනකම තිබුණාට එහෙම ගිහිල්ලා ලැබෙන අලුත් ලාභයක් නැහැ. අපි හේතුම කියනවා කියන අපි තමයි ගාවේ බබාගේ දිස්පිතාලේ ඉස්කෝලේ නැත්නම් යන්නෝ මොකද වැඩක් තියෙන ඊට පස්සේ කල්පනා කරනවා ඒ කරන හදන වැඩේ මේ සතිපට්ඨානේ වඩන යෝගාවචරයට ගෝචර වැඩක් කියලා කියලාද එතන ධාර්මික වැඩ කර යන්නේ නැද්ද යන්න වෙනවා දැන් කොහොමද යන්න වෙනවනම් ගෝචර සම්පදන්නේ පාඩේ ඊට පස්සේ ඒ ගෝචර බවක් තියෙන එක සප්පාය බව සප්පාය බව. මට මේ සතිය දිගට පවත් ගන්න පුළුවන් වැඩකට මම යන්නේ නැත්නම් ඒක සම්පූර්ණ කැඩෙන තැන. සමාධියකට සප්පාය දැනගන්න නැත්නම් කියලා. යම් විදිහකට හිතනවා මේ වෙලාවේ කරන්නත් ඕනේ මට මේක මේ වැඩේට මම යන්නේ කියලා. මේ ඇති කරගත්ත සතිය පවත් ගන්න පුළුවන් තරක් කියලා තේරෙනවා නම් සම්මෝහ සම්පජඤ්ඤ වශයෙන් දැන් මම නැවිතිනවා කියලා ඒ කරන සෑම ක්‍රියාවක්ම නැවතිල්ල හිමීට කරමින් යෝගාවචරයේ පිටට නැවිදින්න. අපර සත්‍ය කතා ගන්න නැතුව. ඉතින් මේව කල්පනා කරන්න හුඟක් වෙලා හම් වෙන්නේ අපිට තියෙන අපි නැගිටින්නේ ගොරුවට නිදහස කරනවා කියලා. දැන් සම්පජඤ්ඤ හතර යනකොටම තේරෙනවා අර්ථයක් නැති අඩෝට අපි යනවා. ඒකට හේතුව මේ පරිණාමයේ නීරසකම. ඒ නීරස බව මේ මේ සංසාරේ පුරාවට යන කෙලස් වට විපාක වට කර්ම වට කියනවා අපි දන්නවා දුකට හේතු තෘෂ්ණාවනේ ආසාවනේ දැන් මෙතන තියෙන එක ප්‍රතිපක්ෂ පැත්ත එපා වෙලා තෘෂ්ණාව ගැලවෙන්න බවයි මේ පෙන්වන්නේ තෘෂ්ණාව නෑ ඒක නැත්නම් ඒකේ තියෙන විචිත්තත්වේ නැතිලාවේ නෑ ඉඳගෙන ඉන්නවා තව ඉස්සරහට යන්න යන්න තෘෂ්ණාව නැති තැනකට යන්නේ ඒකවල තෘෂ්ණාවෙම හදපු තර්ක ක්‍රමේ සහ තෘෂ්ණාවෙන් හදපු ශරීරයයි තෘෂ්ණාවෙන් හදපු කල්පනාවයි කියනවා හරි පාළුයි කියලා. හරි ඒකාකාරයි කියලා. හරි නිර්භයයි කියලා. අසරණයි කියලා. කොටු වුණා, තනි වුණා කියලා අර මමයා පුළුවන් තරම් උනන්දු කරවන නැවතත් සීලාවක් ඇති කරගන්න. නැවතත් මිහිරියාවක් ඇති කරගන්න. නැවතත් මේක මේ ඛණ්ඩ දෙයක් වඩපත් කරගන්න. ඉතින් ඔය ඔතන තමයි යෝගාවචරණයේ ඉන්දිය ධර්ම වැඩ කරන තැන. ඉන්දිය ධර්ම හොඳට තියෙන කෙනෙකුට නම් ඔයක පුංචි තරකදී කොම්ප්‍රොමයිස් කරන්න යනවා ඉදිරියට යනවා. ඉන්දිය ධර්ම වැඩිලා නැත්නම් බොහොම ඉක්මනට අපි ඉරියව් මාරු කරනවා. සර්වඥයන් සඳහන් කරන දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න දෙන ප්‍රධාන බාධාව ඉරියව් මාරු කියන එක. ඒ නිසා දුක්ඛ සත්‍ය පෙන්වාගෙන එනකොට අපි විහි ඉරියව් කැඩෙන්නේ අන්න සම්පූර්ණ අන්තරේ කරුප වැඩිනම හැන්දෑව ඕල් ගහ ගලවලා ගෙදර ගෙනත් තියාගන්න හොරු ගෙන්නේ. ඉතින් අර මුල්ල අල්ලන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. වෙනස් වෙනනේ අපි දැනගන්නවා මෙන්න මෙහෙම පරිවර්තනයක් කරනවා. අපි භාවනා කරන්නේ රූප ධර්මයක් මත. දැන් අපි නැගිටවන්නේ රූප ධර්මයක් නෙවෙයි නාම ධර්මයක් කියලා තේරුම් ඒ භාවීම කියලා කියන්නේ රූප ධර්මයක් නෙවෙයි. කම්මැලිකම කියන්නේ රූප ධර්මයක් නෙවෙයි. මොක කොතනදීද රූප ධර්මේ නාම ධර්මෙට මාරුනේ කියන එක අල්ලන එක වගකීමක් කරනවා කියන ඒ වාස්ත තේරුම් ගන්න. ඊට බොහෝම වේලා ඉස්සෙල්ලම තමයි එපායි නැතිලා තියෙන්නේ. ඒක තමයි මේ කන පහල වෙලා තියෙන. දැන් එයා කොච්චර බලවද කියනවා පරියන්ගෙන් නැගිට විසිකොන. මෙන්න මේ මානව වේදන අල්ලගත්තොත් ඒක සිද්ධ වෙන්නේ ආනාපාන හොඳටම සියුම් වෙන තැන. සියුම්නාට පස්සේ මොනවද දන්නේ නැති එනනම් ග්‍රේ ඒරියා එකට වැටෙනවා. වැටලා එතනදී වෙන දේ මොනවද කියලා ගන්න නැති වුණොත් තමයි තේරෙන පටන් ගන්නවා භාවනා කරපන්කෝ කර්මස්ථාන තුන දැන් කර්මස්ථාන කොට නැහැ හැතෙන් දනකොත් නැහැ කියන දෙයක්වත් නැහැ ඉතින් අපරාධේ කාය සංසිද්ධියක් වගේ තේරෙනවා නමුත් යන්නේ රූප කර්මස්ථාන කියන ගොරෝසු තැනින් හිත බොහෝම හිමීට නාම කර්මස්ථාන දිහාට යන්න පටන් ගන්නවා නමුත් හිත කාදාවත් ගිහිල්ලා නැහැ මෙතන එහෙම නැත්නම් මෙතෙන් යනකොට මම මම යගේ ආත්මීය අවශ්‍යතාවයක් නැහැ ආත්මේ පච වෙන්න පටන් ගන්නවා මහායනේ පචවෙන්න පටන් ගන්න. ඒකෝට එයා නිකන් හෙල්ලුකන්. ඊට අපි ඡන්ද දෙන්නේ අර හෙල්ලුකන් ආත්මයකට මගහිතවන්නද? නැත්නම් එයා දුර්වලකම් තමයි කියලා බැලුවොත් අපි හරිය චපලයි. අපි ඡන්ද දෙන්නේ නැවතත් ආත්මේ ස්ථාවරකට. එතකොට මේ වැඩිගෙන යන දුර්වල කිරීමේ මහායන දුර්වල කිරීම සක්කායදිට දුර්වල කිරීමේ ආත්මේ දුර්වලකම වැඩේකට යන්න නම් තෘෂ්ණාව නෙවෙයි එපාවීමයි වැඩෙන්නේ. අපි එපාවීම වැඩනකොට එපාවීම වැඩිම නරකක් කියලා හිතලා අභාග්‍යයක් කියලා හිතලා මොනවා හරි රුචි දෙයකට ගන්නවා. ඒ නිසා අපේ ඇතේ කඩුව කියන්නේ නැවත අපි කඩුව දෙන්නේ හතුරටද මිතුරටද කියලා බැලුවොත් සම්බලයි. ඒකට අර මම මේ කතාව මම කියලා කියලා දෙන්නේ කල්ලා. සම්මන්දයෙන් කියලා පරයන්ක කියලා දේවල් දෙකක් නෑ අර සම්ප්‍රදායන වශයෙන් නැගිටිනවා නම් හොඳම වැඩි තමයි සක්මන. නමුත් ඒකත් කරන්නේ නැතුව මට දැන් ඇතිලා තියෙන නීරස බව බව තේරුම් ගන්න පුළුවන් නම් ඒක ෆස්ට් ක්ලාස් එක්සර්සයිස් එකක්. අර්ධිනේ පාවි මර්ථේ නීර හැබැයි ඒක රූප ධර්මයක් නෙමෙයි. ඒ වගේ එක මෙනෙහි කරාම හිත දෙන්නේ නැහැ. අනිවාර්ය උපදේශයක් වෙන්න ඕනේ ඒක. අනිවාර්යයෙන් මෙහෙම මට ඉලස්කම එයි ආවොත් මම මේ යන්ත්‍රේ කියන්නේ මේ මන්ත්‍රය පාවිච්චි කරන්න ඕන කියලා ඈස්චලම යනවා. ඒක මොකද හේතුව යෝගාවචරය යෝගී මන්ත්‍රෙට එනකොට නිගස්කම ඇවිල්ලා දැන් හයි වෙලා ඉවරයි. අඳුනගන්නේ අනුරතන අඳුනන්න පුළුවන් දේශ අවස්ථාවේදී දේශාර පැනලා. ඒ නිසා දැනටත් අපි නැගිටින්නේ ද්වේෂ අනුශේක නැගිටින්නේ. කටිකානුශේ නැගිටින්නේ අපි ඒක දන්නේ නැහැ. නිසා පටිඝානසේ ග්‍රහණය පස්සේ අපි කරන කොයි දේ අවශ්‍යයි හිතෙන්නේ. නිසා පටිඝානසේව දැනගෙන නැගිට්ටොත් එපාකම නීරසකම නෙමෙයි ඒක ඔක්කොටම හේතුලා දෙන පටිඝේ බව දැනගන්න නැගිට්ටොත් අපිට තේරෙනවා අපි කිසිත් න්‍යායපත්‍යක් නැහැ. කොයි වෙලාවෙ පාවා දෙනවද නැහැ. ඉතින් මේකෙන් ගනුදෙනු කරන මේ හිත එක යන්න පුළුවන් ගමන. විමර්ශන දෙන උපදේශ මහේසාක්‍ය ලීලාවෙන් නැත්නම් මේ පුරোහිත කෙනෙක් වගේ ඉඳලා මෙයා දෙන උපදේශය අපි කාටත් දෙය ගණන් ගන්න. එයා දෙන්නේ එයාගේ ආරස්සාව බලන්නේ උපදේශය. එයා දුර්වල වෙගෙන යනකොට එයා නිෂේධන වේගන යනකොට එයා කුලක් වෙනවා. අපි ඊට පස්සේ එයාට උදව් කරන්නයි අපි සියලු ඥාන පාදිත මේ ඥානයට සම්‍යක් ඥානයක් කියන්නේ මේක සාතකපටයි. මේ චපලයි. නිසා දරුවෝ කියන පාර්ශ්වනේ මෙවුවා මේ වංචනික දරුවෝ. ඒ වංචනික ධර්මයේ හරියට දැනගන්න නම් මේ විචක්‍රම කියලා පරිත්‍යාග කියලා දැකලා බෑ අනුසය කියලා කියලා જાතියක් තියෙනවා. ඒක වැඩ කරන්නේ බොහොම මිත්‍ර ස්වරූපයෙන් වෙනවා. අපේ සුභසිද්ධිය බලන්න වගේ ඉන්නේ. හැබැයි එයාගේ පරමාර්ථය වෙන එකක් එයා උත්සාහ කරන්නේ එතනම ආත්ම ශක්තිය ඇති කරන්න, මමාණිය ඇති කරන්න, ආත්මය සාහු කරන්න. ඒ නිසා එයා එනකොටම ඉදිය පිටින් කන් නැතුව දැක තියෙන අනුසය, ද්වේෂ අනුසය දැක ගන්න නම් නීරසකම ඒකාකාරීකම වගේ දෙයක් නම වශයෙන් අල්ලාගෙන මෙනෙහි කරන්න පුළුවන්. කටහඬ තියෙන එපා වෙනවා. ඊරස වෙනවා. ඒකාකාරී වෙනවා. බය වුණොත් ඒක පදනම් නැති ගතියටපත් වෙනවා නිකන්. නිකම්ම නිකන් නිකමෙක් වෙනවා. කිසිම කොද්දවර වෙලක් නැති නිකමෙක් වඩපත් වෙනවා කියලා අන්නේ ටික මෙනෙහි කරනකොට ඒ වගේ විශ්මුණ වාසියක් තියෙනවා ද්වේෂංශයේද කොයි විශ්මුණාවක් එකමයි වැඩ කරන්නේ. නමුත් ඒක පිටිපස්සේ ඉන්නේ ද්වේෂය බලන්න. අල්ලගත්ත දවසේ අපිට තේරෙන පටන් ගන්නවා ඔබ මෙතෙක් කල් කවදාකවත් මේකට කෙලින් වුණ දෙලා නැහැ. අපි මෙතෙක් කල් කරලා තියෙන එකට වටවලල් යාමක් කරලා තියෙන වටවලල් යන තාක්කල් සංසාර වටට වැටෙනවා. ඒසයි නියසකම අනිවාර්ය භාවනාවේදී මේ භාවනාවේදී මතුවෙන මේ නිරස්කම සහ එය මග ඇරවීමේ ක්‍රම වෙන කිසිම ආගමක නැහැ. හැම ආගමකම මෙච්චර දුර ගෙන්නේ නැහැ. දැන් ආපම භාවනා කියන එක විතරක් මතක තියාගන්න. අපි මේ බුද්ධ ආගම විකල්පිතේ දින වෙලා නෑ භාවනාව. හැම ආගමකම භාවනාවක් තියෙනවා. අපිටත් වැඩිය අපේ මේ ධර්ම පිරිසට වැඩිය දියුණු නැත්තෝ භාවනාවේ අනිකාගම වල ඉන්නවා. නමුත් කවදාකවත් මේ ආත්මික තත්ත්ව වෙනකොට සහලවන බවත් බයක් උපදින බවත් ඒක හරහා ආයත බවක් කියන එක නම් කිසිම ආගමික ශාස්ත්‍රවලක සලකා බලන්නේ නැහැ. සර්වඥාන්සේක බලලා ඒක හරහා ගිහිල්ලා උන්වහන්සේ අපිට කියලා දෙන එකයි කරන්නේ මේකට කෙලින්ම මූණ දෙන්නේ. සර්වසිත දැන් ඉස්සෙල්ලා නිදර්ශන දානවා මේක දැන් ඉස්සෙල්ලා ඒක සායිතර ආනාපාන සතියේ කියන්න බෑ කියන්නේ ඒ වෙනකොට ආනාපානිය හෝ හැපෙන දන්න හෝ නැති වෙලා ගිහලා ගොඩක් වෙලා. ඒ නිසා ආයෙත් ආනාපාන ගන්න පටන් අරගත්තොත් අපි මේ නැති වෙච්ච දෙයක් පිටපස්ස යනවා. නීලසකම ඒකාකාරීකම බය ගතිය අසන්න ගතිය හොඳට මෙනෙහි කරගෙන ඉන්නකොට අපිට තේරෙන පටන් අර ගන්නවා දැන් අනාලම්බිත හිතක් තියෙනවා. කිසිම දෙයක එල්ලිච්ච නැති හිතක්. මේක තමයි විමුක්තිය පළවෙනි ලකුණ. ඒ විමුක්තිය එනකොට මොකද කුලක් වෙන්නේ? අපි හොයන විනෝද විවේකේ මෙහම් වෙලා තියෙනවා. අපි හොයන මේ නිදහස හම් වෙලා තියෙනවා. ඒ නිසා මේ එරික් ෆොක් කියන මනුස්සයා පොතක් කියලා කියනවා fear of freedom කිය. අපි විමුක්තිකාමී සටන්කාරය වුණාට විමුක්තිය එනකොට අපි පුදුම බයක් තියෙනවා. ඒ නිසා කියනවා මේ නිරසකම සහ ඒකාකාරීකම ආත්පස තියෙන හිස් බවක්. ඒකයි අපි බය. ඒක දැස්සේ මොකට එන්නේ භාවනාවේ. මේ හිස් බව හොයන්න තමයි. දැන් කියනකොට මොකද වෙලා තියෙන්නේ? දැන් ස්පෙෂලිස්ට්ලා හොයනවා කන්සල්ටන්සි වලට මේ කවුන්සලින් වලට දැන් මම මොකද කරන්නේ? අනේ අනේ අනේ එච්චර තමයි කියන්නේ. වෙන මොනවා කියන්නේ? ඒ නිසා මම ඔතෙන් එනකොට මම කියන්නේ අර නන්දමාලික දින්දුව. වන්දනාව වන්දනාව යන්දන් අපේ වන්දනාව කාරණා යන්නාවේ වන්දනාව වන්දනාව යන්න අපේ වන්දනාව මට හරි 15 ළමයෝ උදේන 15 කියලා අපි මොකක් හරි වන්දනා ගමනක් දා ගන්නවා ට්‍රිප් එකක් දා ගන්නවා පත්තරේ බලනවා චූසියෙන් එකක් කරනවා ටෙලිවිෂන් බලනවා මොකකින් හරි අරකට කුණු ටිකක් දානවා වන්දනාව කරනවා වන්දනාව කාරණාව යන්දන් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ. ඒ නිසා අපි ළඟ තියෙන හැම හොබි එකක්ම ගැන කල්පනා කරන්න. අපි මේ දව ගෙස් ලංකරන තියෙන වස්තු සේරම කල්පනා කරන්න. අපිට විමුක්තියක් ඒකන එනකොට පිටපතන තමයි ටෙලිවිෂන් එකක් තියන්නේ. අපිට විමුක්තියක් වෙනවා කියන පාළුගතිය නැති කරන තමයි ටෙලිවිෂන් එක තියන්නේ. අල්ලපු ගෙදරට කතා කරන්නේ. ටෙලිවිෂන් නවල් එකක් බලනවා. ට්‍රිප් එකක් ඕගනයිස් කරගන්නවා. ඒ නිසා විමුක්තිය නිතරම මතකෙදෙත් එනවා. අපි බෝඩ් එකක් දාලා තියෙනවා හෙටෙන්න. කවදාකවත් අපි ලෑස්ති නැහැ. ඒ නිසා ඒක විමුක්තිය දෝෂයක්වත් බුදුහමර ක්‍රමයේ දෝෂයක්වත් නෙවෙයි. අපේ පරමාර්ථ පිළිබඳ පැහැදිලිකමක් නැහැ. ඒ නිසා fear of freedom and fear of uncertainty කියලා විශාල තීරයක් තියෙනවා. මිනිස්සු මේ විවේකයට යනකොට ඒ කියන්නේ විමුක්තියට යනකොට සහලවනවලු. කරක්කන් යනවලු. යොමුනවලු. එහා මේ මේ පෙකිනවල කැපිච්ච මේ මේ ගර්භාෂයේ ඉන්න පෙකිනවල කැපිච්ච මේකක් වගේ. මොකක්ද කියන්නේ? කලලයක් වගේ. අපිට තේරෙනවා අපි නිකන් නිකම්ම බාඩපත්. අපි යමෙක් නොවන බාඩපත් වෙලා මොකක්ද කියන්නේ? ඉතින් ඒකට විචාහට ගිහිල්ලා ආයෙත් අර පරණ පුරුදු විදිහට කොක්කක් ගහගන්න එක තමයි කරන්නේ. සංකේතය ඒ නිවන හම්බුනාට පස්සේ ඒක කාටද විකුණන්නේ කියලා ඔය අහන්නේ. <laughs> මොකටද මේ බහැල දැන්නේ හොයන්නේ මොනවද? හොයන්නේ මොකක්වත් නැති දැන ඇති ඉතින් ගියාට පස්සේ දැන් හරි සෞඛ්‍ය වෙන්නේ කියලා කියනවා නම් ඒක තමයි ෆියර් ඔෆ් ෆ්‍රීඩම් කියන්නේ. අපිට හම්බෙනකොට ෆ්‍රීඩම් ඒකත් කියනවා ඒ හොඳ ඇනලයිස් කරොත් ඒක අල්ල බැහැන්නේ. ඒ ඇති වෙන නීරසකම, ඒ ඇති වෙන ඒකාකාරීකම කොහොම තුනී සිවියක් තියෙනවා. ඒක හැබැයි රෙප්‍රෙස් කරන සිවියක්. ඒක කැඩුවොත් එහා පැත්තේ තියෙන සම්පූර්ණ හිස්තන. ඒ හිස්තන දකින්නත් බයයි. ඒ වගේම අර ඇති වෙන තෙරපොමත් අපිට දෙන්නේ නෝස්නා ගතිය. මේ එන්න හදන්නේ නිවන තමයි. මේ එන්න හදන්නේ විවේකය තමයි. මේ එන්න හදන්නේ විමුක්තිය තමයි. නමුත් අපි හිතන්නේ විමුක්තිය කියන්නේ රත්තරන් පාට එකක්. නැත්තම් වෙන පුරයක්. නැත්තම් ඉනිමකක් වගේ එකක් නිදි ලෝකෙට යන්න. එහෙම දෙයක් බලන්නේ නෝකක්වත් නැහැ. සර්වඥාන්සේ සඳහන් කරනවා මේ විනය අටුවාවේ සඳහන් වෙලා තියෙනවා වෙන එකට උපපාව දෙන්නේ. හැබැයි කියනවා මේ කිකිලක් පිටර දාලා ඒ පිටර රකින්නකොට ඒ ඇතුලේ ඉන්න පැටි අර තේරෙන්න පටන් ගන්නවලු Taman එන්න එන්න එන්න එන්න වැවිලා පිටර සිවිය එන්න එන්න එන්න හිර ගතියක් පාටපත් වෙනවා. ඒ පිටර සරුව පැටිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න පිටර සිවිය තව තවත් සුනිය වෙනවා. ඒ වගේම එළිපේ මිත්‍ර සිවියෙන් එළිය පැත්තේ ආලෝකයක් තියෙන බව පැටියට පේනවා. ඇතුලේ තියෙන්නේ මෙහෙම හිර වෙච්ච ගතියක්. ඇහිරිච්ච හිර වෙච්ච ගතියක්. පිළිකුල් සහිත ගතියක්. ඒනම් එළිය විශාල ආලෝකයක් තියෙනවා එළියක් තියෙනවා. එතකොට උගේ හරියටම කොට ඇවිල්ලා මුඛතුන්දේ ඇවිල්ලා හරියටම සිවියට හේත් වෙනවා. කකුල් දෙකේ තියෙන පොරකටු දෙක නියසිල්ල දෙකක් ඒ ඉස්සරහා තියෙන සිවිය මේක ලඟ වෙනවා මේක ඈත් වෙච්චාම මුඛ තුඩත් මේ සිල් දෙකත් වදිනකොට මොකදද කියලා ඇරියොත් මොකද වෙන්නේ කියලා හිතනවා. ධම්ම තාපේ කියලා. ගහනවා එතකොට ඕනේ ගිනියක් වත් එක්ක කරන්නේ. ඒවල මේ කට්ට බලන්න විදිහට. කවදාකවත් කිකිලි වෙන්නේ කරන්නේ. පැටියම කරන්නේ. බැරි වෙලා හරි එහෙම වෙන්න තියනවා කියලා කිකිලි එහෙම කෙරුවොත් ඒ පැටිය මැරෙනවා. ඇටි මොරපු නැති ඒ නිසා මියසි නියසිලින් හෝ මොකටදී තමයි මේ අවිද්‍යා අන්ධකාරය කඩන්නේ. හැබැයි ඒක අපිට තේින්නේ අපේ අනන්‍යතාවය කඩනවා කියලා. මගේ මම ආයනේ කඩා දැමීමක් කියලා. ඒ අසරණයි. ඒක තමයි මට හරි පාළුවේ ළමයෝ කියලා බොහොම ලස්සන දේශින්දෝ කියනවා. ඉතින් එතනින් එහා කියන්නේ ස්වාමීන් කිසි දෙයක් නෑ. යන්න කෙනෙකුත් නෑ. එතන එතන කියලා හොඳට බලන්න යන්න කෙනෙක් ඉතුරු ළමයි ඒකට. ඒක කොමාවක් දාලා නතර කරනවා ෆුල් ස්ටොප් කියන්නේ කරලා බලන්න. නැත්තම් කියලාගේ පුළුවන් නම් කරපන් යකෝ කියන. මෙච්චරයි කරනවා නම් කරන්න දින අපිට සෙල්ලම් දාලා කරු ඇතලා ගහන එකවත් උඩින් යන එකවත් වතුර යන එකවත්වත් දිද්ද සද්ද දිද්ද සෝත නෙවෙයි. උන්නතන ඉඳ නිකන් එච්චරයි කරන්නේ. අපි ඒ තරම් මේක පුරුවල් කරගෙන තියෙනවා. අපි ඒ තරම්ම මේක ශිල්ප දක්වන්න හදලා තියෙන්නේ මේ යන්ත්‍රය වැඩ කරන්න හැදුවට මේ යන්ත්‍රය නැතර කරන ශාස්ත්‍රය අපි දන්නේ. නැතර දීගෙන එනකොට අපි අනිවාර්යයෙන් මේකට විරුද්ධව භූතයෙක් වගේ යක්ෂයෙක් වගේ පෙරේතෙක් වගේ ඒක කඩනවා. ඒ එනවා කියනකොට කොහොමද කඩනවා දකින්න බෑ කතාවල තියෙන්නේ. මේක ලක්ෂ වාරයක් කරනකොට තමයි තේරෙනවලු මෙන්න මෙතනදී තත්තු කරා නම් මේට වැඩිය වෙනස් දෙයක් වෙන්න තිබුණා නේද කියන කල්පනා කරන දවසට. හැමදාම කරන්නේ එස්කේපිසම් නේ. මොකක් හරි ඊගාට ළඟ තියෙන දේර දානවා. සත්‍යයක් අහනවා. මොකක් හරි කරනවා. මොකද දවසක කල්පනා. ඉතින් සංවඥානාශය තමයි ඉස්සල්ලාම දැනගත්තේ මෙන්න මෙතන අගය කරන්න ඕනේ. මෙතන නම්බු කරන්න ඕනේ. මෙන්න මෙතනයි රහස තියෙන්නේ. මේකයි මධ්‍යම ප්‍රතිපදාව. මේකයි අන්ත දෙක අතර හැදීම කියලා කියන්නේ. ඉතින් මේකට සාදර වෙච්ච දවසේ මේ පහළ ගතියට මේ තනි ගතියට මේ අසරණ ගතියට මේ ඒකාකාරී ගතියට මේ ආසන්න වෙච්ච දවසේ සාතර වෙච්ච දවසේ අපි කවදාකවත් කරපු නැති තීන්දුවක් අරගන්න. ඒකට මේ ලෝකේ සම්පූර්ණ ලෝකයේ පිළිබඳව තියෙන ආකල්පේ රැඩිකල් වෙනසක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒක අපකරා පැමිණෙනකොට අපිට තියෙන්නේ දෙන තෑග්ග බාර ගන්න එක විතරයි අපිට. අපි තෑග්ග බාර ගන්න ලෑස්ති නැහැ. බුදුරජාණන්ගේ භාවනා 100ට 100ක් හරි කියන්නේ මම ඔන්න ඔය කාරණා නිසා. භාවනා කෙරුවොත් නම් ප්‍රතිඵල තියෙනවා. මේ බාර ගන්න කැමති නැත්නම් මොකද කරන්නේ? දුව දෙන්නම් කියපු වෙනින්දා අපි දුව දුන්නා. දෑවැද්දක් තිල්දු හන්දා ඒකත් දුන්නා. දුවයි දෑවැදි දෙරම දුන්නා දෑනා ඒවා ආපහු දුන්නා. ඉතින් නුවේ මක්කරන්ද වරෙන් නුවේ ගෙදර යන්න කියලා නිකන් ආපහු යනවා ඒක පුළයි. හරි බෑනගේ කියන බොහොම ලස්සන ඔය කම්බිය. පිළිපොතේ තේරෙන දීලා කියේ. අපි කියන පහළුයි කියන්නේ. මොකද අපි නිවන හිතාන දෙන්නේ කන්න පුළුවන් එකක් කියලා. හැම දෙයකටම යන්නේ කැමතද? ඒක කන්න දෙයක් තියෙයි, ගෙදර ගිහලා කරඬුක දාලා දැම්පත් කරන දෙයක් තියෙයි. පහතියක් දාන දෙයක් තියෙයි. ඒ නැත්තම් මට ලොකු පෞරුෂත්වයක් මතුවලා ඒ මොකක්වත් නෑ විමුක්තියට යනකොට ඒකේරම නැති කිසිම නගතු කරන දෙයක් නැති ඉබේ වෙන දෙයක් තියෙනවා. මේක සඳහා කළ යුත්තේ එකම දෙයයි. ඒක සාදර වෙන්නේ. තාත්තා දෙනකොට කියනවා තාත්තා බාර ගන්න එක. ඒ කියන්නේ මේ ජීවිතය අපි ගත්තේ නැති දාති රැඩිකල් ඩිසිෂන් එක. ඒක තමයි අපේ කිසිම දැනුමකින් ඔතෙන් ළඟට පිටක් වෙන්නේ නැහැ. ඒකම අපේ කවුරු ලොක්කෙක් හිටියත් අපේ වැඩේ කරලා දෙන්න කෙනෙකුත් නැහැ. කොච්චර භාවනා කරත් ඔක පිළිගන්නකම් කිසි වෙනසක් ඇති කරලා දෙන්නේ නැහැ. එහෙනම් කවදා හෝ තීන්දුව ගන්න. ඒ නිසා කියන්නේ වරින් මට පාලකම වරින් ඒකාකාරීකම වරෙන් නීරසකම වරෙන් වෛරතිය වරෙන් මං බේනකන් තමයි බලන්නේ කිව්වොත් ඒකට ඒ කොක්ක ගහන්න බැරි වෙනවා. එයා එන්නේ අපි විරුද්ධ වෙනවා විතරම නිතරමයි ගේම යන්නේ. විරුද්ධ වෙන්නේ නැතුව මම එනකන් හිටිය ඔයා තමයි. මං කියන්නේ මගේ වශයෙන් නෑ පොඩ්ඩක් වාඩි වෙලා ග්‍රීච් එකක් බොමු. කියලා එයාට එන්න කියලා කියපු ගමන් ඔයාගේ මායම සම්පූර්ණ වෙනවා. හැබැයි එක දවසකට නැතුව ආයෙනවා. ආයදාසල්ම ආයත් කාන්තික මේකේ රහස තේරුම් ගන්න. මේ ඇවිල්ලා තියෙන කොක්කක් අරගෙන ඒ කොක්කට ඕන කරලා තියෙන්නේ එකේ ස්ටෑන්ඩ්මයි ඕන කරන්නේ. ඒකෝට මෙයා දන්න කොරණ ඇති. අපි කරලා තියෙන්නේ මම ඔයා එනකන් තමයි හිතේ එන්න කියලා කියපුවාම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙන කම්බුලට ගැහුවා නම් වම් කම්බුලට දකුණු කම්බුල පාපන් කියන. ඊට පස්සේ ඉවරයි මේ මනුස්සයාගේ ඔක්කොම ගේම ඉවරයි. අපි දැන් කරලා තියෙන ඌට කම්බුලට ගන්න හදනකොට ඉතින් සම්පූර්ණේ මිනිස්සයා අපිට විරුද්ධ නැගහිනවා. මෙතෙන්දි පුළුවන් කියලා කියනවා. ඒ පොත මම ගල්ලුවට අරගෙන කියුවා පස්සේ ඔය fear of freedom කියලා අරගෙන කියවන්න එරික් ෆ්‍රොම්ගේ ඒක මේ එරික් ෆ්‍රොම් කියලා කියන ඔය සිදුමත් පොයින්ට් පස්සේ පහළ වෙච්ච එකනේ. හොඳටම සෙන් බුද්දිසම් ගැන කතා කරලා තියෙනවා ඥානපෝනික හමුදුත් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ ඥානපෝනික හමුදුන්ගේ පොතට ආටපුඩි මෙඩිටේෂන් කියන නම දාලා තියෙන්නේ එරික් ෆ්‍රොම්. ප්‍රිෆේස් එක ලියලා තියෙන්නේ එරික් ෆ්‍රොම්. ඒකත් ශරීරය තියෙනවා ඔය fear of freedom කියන එක අපි කොච්චර චපල જાතියක්ද කියලා. මේ ජීවිත පරිත්‍යාගයෙන් ගිහිල්ලා භාවනා කරලා ප්‍රතිඵල බලාපොරොත්තු වුණාට ප්‍රතිඵලය අඳුරන්නේ නැති නිසා ප්‍රතිඵලය එනකොට අපිට පේන්නේ බංකොලොත් වීමක්, පසවීමක්, නිකන් නැති කෙනෙක් නොනෝන්ජල් කිරීමක් වගේ පේන්නේ තියෙනවා. ඒ නිසා ඒක එතනින් එතනින් එහාට කතාව තන්නේ කරම අහඹයක් ඉම්ප්‍රොයිසේෂන් එකක් ඉම්ප්‍රොව්ට තමයි යන්නේ. නිකන් ඉලෙක්ට්‍රික් වැඩක් තියෙනවා. මෙච්චර භාවනා කරත් ඔතෙන් ගිහිල්ලා පස්සට එනවා නම් අර මම හැමදාම මේ වීඩියෝ කියනවා මේ ආයතක ලොක්කෙක් කියන්නේ ලොක්කට මේ ප්‍රෙෂර් එක දෙකින් දොස්තර මහත්තයා ගාලු ඔපරේෂන් කරන මොනක් අතරට ව්‍යායාම කරන්නේ. ඉතින් මේ මනුස්සයරි ගාලු ගෙදර ඉස්සරහ තියෙන පිටේ ඕවලාකාර පිටේ හැමදාම රවුමක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මිනිහා ඉතින් ගාම ඇවිදලා වෙනවලු මිනිහා වයසට යනකොට යනකොට මිනිහට අම අරින්ද එයා කෙලවරට ගිහින් ආපහු වෙනවා. මට දැන් රවුම යන්න බෑ කියලා. ඒක තමයි අපි කරන්නේ. දැන් මම වයසයි ඒ නිසා මට දැන් රවුම යන්න භාගයක් ගිහිල්ලා අපව උනවා. එහා පැත්තෙන් ආවත් එහා පැත්තෙන් ආවත් ඔච්චරම තමයි. එහා පැත්තෙන් ආවනම් පෞරුෂත්වයක් හැදෙනවා. අපි කරන්නේ අතෙන්දම කෙළවරට ගිහිල්ලා අර ගිය පාර දිගේම අපව වෙනවා. එච්චරයි පැත්තටම ගිහිල්ලා තියෙන්නේ. එහා පැත්තට ඒක ඒක දර්ශනක පුංචි වෙනසයි තියෙන්නේ. නැත්නම් ගඟක පින්නනකොට ඉවුර ගහලා නැහැ. ඉවුරේ ජලපාර අඩුයි. පින්නන පින්නන පින්නන යනකොට ජල මැද තියෙන වේග ධාරාව අන්තිමම සරයි. ඉතින් එතෙන් ගිය මනුස්සයා බය වෙලා ආපහු ආවොත් නෑ හිත පියවරක්මයි. ඒ දැනගන්න ඕන දැන් ඉන්නේ මම උග්‍රම කලේ. ඕකේ එහා පැත්තට ගියාට පස්සේ ඔය සෙල්ලම්මයි කියන්නේ. එහා පැත්තට යන්නේ නැත්නම් එහා පැත්තට යන්නේ. ඒ නිසා මෙතන තියෙන හරියම කියන්නේ ඉම්ප්‍රොම්ප්ට් එකක්. අහම්බයක්. ඒක මේ කවුරු තීන්දුව කරනවද කියන්න බෑ. අන්න එතෙන්දී තමයි අපේ වීර්යය කියන එක වීරත්වයක් බවට පත් වෙන්නේ. වීර්යයෙන් මේක කරන්න බෑ. තකමල කරන්න බෑ. වීරත්වයක් ඕනේ කැප කරන්න. ඔන්න ඔන්න ගිනි අඟුරක් වෙච්චවයි කියලා දීලා දාන්නයි. ලොකු සංකේතනකට කියන්නේ ඕකම තමයි. ඔන්න ඔන්න ඔන්න ගිනි අඟුරක් වෙච්චවයි එන්න දීලා දාන්න. ඒ දීලා දාන වෙලාවේදී අපේ හැකියාවල් ආසාවල් ෘචිකත්ව පෞරුෂත්වය සෑම දෙයක්ම ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා වටිනාකම තඹේට බහලා තියෙනවා. ඒත් අපි ආයෙත් ඇවිල්ලා බදාගන්නේ ඒකමයි ඒ පාර දිදීමාව. එහා පැත්තට ගියොත් ඒ මනුෂ්‍ය නෙවෙයි ඉන්නේ. ඒ ඒ නීගතකම සාධර වෙච්ච දවසේ ඒක හරහා ගියාට පස්සේ ඒ ගිය මනුෂ්‍ය නෙවෙයි ඉන්නේ. ඒකේ පෞරුෂත්වයේ ෘචිකත්වකම් හැදෑර ඔක්කොම වෙනස් වෙනවා. මේක හැබැයි එක සැරේ නෙවෙයි වෙන්නේ. ඒ භාවනා ජීවිතයේදී ටික ටික ටික ටික ටික ටික කරලා කරලා කරලා වුරුදු කරනවා. දම දමා මේ හොදෝට මඩි දානවා වගේ නැත්නම් රත්තරන් බඩුවක් වතුර දානවා, ගින්දරි දානවා, වතුර දානවා, ගින්දරි දානවා, වතුර දානවා කික කප කප පොලිස් කර කර කර කර යනවා. ඒ නිසා මේ සර්වඥ දේශිතය හෝ භාවනා ක්‍රමය හෝ කාලය ගියයි කියලා කිසිසේත්ම පිළිගන්නේ නැහැ. කිසිසේත්ම අවලංගු වෙලා නැහැ. නමුත් ඒක කරන සත්පුරුෂය දකින්න නැතිකම නිසා හුඟ දෙනෙක් ඒ ගැන විපිලිසර වෙනවා. ඉතින් මම කුමක් කළ යුතුද කියලා කියනවා මේක ඉතින් ඒ වෙලාවේ මෙහෙම කරපන් කියලා කියන දෙයක් නෑ නොකර ඉන්න එකයි කරන්නේ. යමක් නොකර ඕකට ඇවිල්ලා ඔබ හරහා යන්න අරපන්. මේ පේන තුනියට පේන නිරසකම ඒකාකාරීකම මේ ආත්ම නිෂේධනය, බය ගතිය, අසන්න ගතියට එහෙම සම්පූර්ණ වහලා යන්නේ යන්නයි. එතකොට යහගත කියන්නේ පරිණාමිත එමස රූපාන්තරයටපත් වෙච්ච කෙනෙක් අර පරණ පුරුදු හැකියන්නේ නෑ. මේක අපේ ඇත්තට කියනවා නම් තරුණ වයස කෙනෙක් මේ වගේ වෙලාවක ගන්න රැඩිකල් ගැටි වැඩි. වයස කෙනෙක් ගා කඩුවේ ගන්න ඇති. නමුත් තරුණේ කොහෙද යන්නේ නැහැ. තරුණ කෙනෙක් භාවනා කරලා ওই තරමට යන්නේ නැහැ. මොකද එච්චර කැප කරන්නේ ගියොත් ඒ සෙල්ලක්කාර තීන්දුව ගන්න තරුණ වයස හොඳයි වයසට යනකොට යයියෝ දෙන්න ගියාට මොකද ආපහු වෙනවා අර වයසයි ධර්මකට රවුම යන්න බෑ ආපහු වෙනවා ඒකයි වෙලා තියෙන්නේ සක්මන් භාවනාවේ ආයෝෂණ කියන කරේ දැන් දැන් යන වෙලාව තියෙනවා ඒක වාචික කරන්නේ ඒක ඒ වගේ සැලෙන වගේ ඒකට දැන් පය ඉස්සරලා හිතන මේ කිසිම ඊළඟ අතේ යන එක හිතන නෝදී යන්නේ ඒක ඉදිරියට දුනා ඒක තමයි ඒක සාමාන්‍යයෙන් ওই මහසි භාවනා ක්‍රමයේදී විස්තර කරන සක්මන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සමථ යෝගාවතර හදාගෙන සක්මන්. ඒක කවදාකවත් විස්තර කරන්න ඒක හැමදාම වම දකුණු වශයෙන් පමණයි. සාමාන්‍ය වම දකුණු වශයෙන් කරනවා මේ හොඳට අර ඉඳගෙන ඉන්නේ කියව කඩෙත්තු ගතියක්. ස්නායු පද්ධතිය සහ මේ ලේ ගමන අඩු කරගන්න. නමුත් ඒකෙන් එච්චර එහාට යamak බලාපොරොත්තු වෙන්නේ. මොකද විපස්සනා යෝගාවචරය පටන් ගන්න වම දකුණේ කරා. ඒ මේ යනකොට හොඳට තියෙනකොට වමක් පාසා දකුණක් පාසා තොරතුරු උකහා ගන්න ගතියක් එනවනේ. තමයි තේනවා මේ ධර්මතාවයන් වටහා ගන්න ගතියක්. මේ තද ගතිය, මෙලෙක් ගතිය, සැහැල්ලු ගතිය, ඉබේ කරගෙන ගතිය, ආයාස කර ගතිය තේරුම් ගන්න පටන් ගන්නවනම් තන තන දැන් වැඩිහිට කර්මණීය වෙලා තියෙනවා. එතකොට කියනවා එක පියවර දෙකට මෙහෙ කරන්න කියලා. ඔස්සවනවා තබනවා. ඔස්සවනවා තයිසල වම දකුණ කියලා නෙමෙයි. දැන් මෙහෙම මම කියනවා ඉස්ලාම යෝගාවචරයට කියනවා වම සහ දකුණ ගලපන්න කියලා. ඔබ තිනොට කොහොමද? තකුණේ තිය අංගක් කියලා කියන්නේ දෙකම එකයි කියන්නේ. ඒ ස්පර්ශයක් තියෙනවා. මොකක්hari හැපීමක් තියෙනවා මේ ඝනකම, ප්‍රශ්නීය ගතිය, පැතරි ගතිය, විනිබෙක් මතාගෙන දකුණු ඉස්සරහට පැතිරෙන ගතිය තියෙනවා. මේක හොඳට පියවර ගන්න ගැහකට ගන්න පුළුවන් ඉන්න පුළුවන් ගන්නට ආවට පස්සේ ආ දැන් මට මේක නම් පුළුවන් කියන විශ්වාසයක් එනවා. එතකොට කියනවා එසවීම සහ තැබීම ගලපලා බලන්න. එක පියවරක ඔසවන වැඩ පිළිවෙල, තබන වැඩ පිළිවෙල අහක්පසින් වෙනස්. ඔසවන කියන්නේ ඉහළට එසවීමක්, තැබීම කියන්නේ පාච්චිකයක්. ඉස්සෙල්ලා මම දකුණු කල්පනා කරලා ඒ තරණේ ජය ගත්තට පස්සේ දෙවෙනි පාඩම තමයි ඔසවනවා තමයි. ඒක කරනකොට ටිකක් හිත හැලහැප්පිලා ආය අල්ලගන්න. එතන ඔසවනවා තබන ඔසවනවා තබන ගල්ප ගල්ප ගල්ප යනකොට ඒක දිරව ගත්තොත් ඔසවනවා යවනවා තබනවා කියන එක පියවරක් ඇතුළත ඔසවීමට හාත්පසුව වෙනස් යවන වෙලාවෙදී. එන්නේ තබන වෙලාව. කියලා හිත හොඳටම කර්මණ්‍ය කරනවා. එනේ එනේ එකේදී ඔසවනවා ඔසවන ආදී ක්‍රියාකාරකම් වලට වැඩි යවන එකේ ක්‍රියාකාරකම් වෙනස්. තබන එකේ වෙනස්. අන්නේ තරමටම ගිහිල්ලත් හිත කියනවා නම් මට අද නම් ওই තත් ඉස්සරහට යන්න පුළුවන් කියලා ඊට පස්සේ කියනවා නාම ධර්මයේ හඳුල්ලා දෙන්න. ඔසවන්න හිතෙන නිසා ඔසවන්න. නැත්නම් එසවීමේ චේතනාසය එසවීමේ ක්‍රියාව. ඔසවන හිත ඔසවීමේ වැඩි. යැවීමේ හිත යැවීමේ වැඩි. යැවීමේ හිත ගැනවෙලි කිව්වහම මෙනෙහි කිරීම තුනේ ඉඳලා කිරීම හයක් වඩපත් ඔසවන හිත ඔසවන ක්‍රියාව. යවන හිත යවන ක්‍රියාව. යවන හිත තමන ක්‍රියාව. ඉතින් මේ වෙලාවට යනකොට යෝගාවචරයගේ සක්මන සමබර කරන්න බැරුව එහාට මෙහාට වැනෙන්න පටන් ගන්නවා. එල්ලේ ආගන්න බැරි වෙනවා. මෙලේ කිරි මේ තරම්ම කිටි කිටි තද ගතියක දෙන්න පටන් අර ගන්නවා. ඒකට හයම අල්ලන්න බැරි වුණොත් චේතනාව ලාවට අහු වෙන පටන් ගන්නවා. මේක එකපාරට කඩ යන කොරට ගියා. කොරට ගිය ගමන් ආය ඔක්කොම රූප පේන්න පටන් ගන්නවා, සද්ද ඇහෙන්න පටන් ගන්නවා, හිතවිලි එනවා, අර ගොනුව නැති වෙනවා. ඉතින් ඒකෝර කියනවා හයකට කඩන්න බෑ ඒකෝර ආයෙ වම ගමුනේ හැදෙන්නේ කියලා. හැදලා ආයෙ මේ පැත්තට එනවා. එනකොට ඔසවන්න හිතනවා ඔසවන යවන්න හිතනවා යවනවා තබන්න හිතනවා තබනවා කියලා බොහොම ඒකෝර වේගයත් අඩු වෙනවා. යනකොට තේරෙන පටන් අරගන්න මේ ශේලම් මේ ලස්සනට මේක මේ කෙදේ යන වෙලාවේදී ඇතුලේ හිතේ වගේ කුත්‍යයක්. ඉතින් අනේ ඉනර් තෝට්ස් වගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ දිගට වැඩ කරනවා. ඒකත් පේනවා මේ හිතවිලි තාම සම්පූර්ණ රූප බවට පත් වෙලා නැහැ. කල්ලාසෙන් තියෙන ඒවදියා බලපු ගමන් මේක 100 100ක්ම අමතක වෙලා හිතවිලි වල අර්ථ වැටෙන්න පටන් ගන්නවා. හිතවිලි අපේ දය ගන්න. නමුත් හිතවිලි එහෙම තිබිච්චවයි මම මේ ඔසවන ගමන තමනා කියලා කරන්න පටන් ගත්තොත් එනවා. මේ හිතවිලි හිතේ නතර වෙන්නේ නැහැ. මොකද මේ හිතවිලි තියෙදි සක්මන කරන්න පුළුවන්. වේදනාව නතර වෙන්නේ නැහැ. වේදනාව තියෙදි සක්මන කරන්න පුළුවන්. ශබ්ද ලෝකේ නතර වෙන්නේ නැහැ. ශබ්ද කීටි කරන්න පුළුවන් කියනකොට තේරෙනවා ඇත්තටම මේ ශබ්ද අපිට කරදර කරන්නේ මේ ශබ්ද ගෙටවත් දගත්ත නිසායි. ශබ්ද ගැන උනන්දු වෙච්ච නිසා. ඒක සක්මනේම කරකිනවා නම් ශබ්ද වලට ගෙට ගෙවදින්න විදියක් නැහැ. ඉතිවිලි වලට ගෙවදින්න විදියක් නැහැ. එහෙම නැතුව කවදාකවත් මේ ජීවිතේ ශබ්ද නැති වෙන්නේ නැහැ, වේදනාවක් නැති වෙන්නේ නැහැ, හිතේ නැති වෙන්නේ නැහැ. නමුත් අවධානය යන්නේ තමන්ගේ කර්මස්ථානෙත් නම් අරවට ගෙවදින්න ඉන්නකෝ. මේකට කියනවා විතක්ක විජේ සහ වේදනා විජේ කියන්නේ. විතක්ක තිබුණාට වේදනා විතක්ක වලට ගෙටක වදින්න දෙන්න එපා. Taman දිගුවර සතිය පවත්වා. වේදනා තිබුණාට වේදනාවට රජ වෙන්න දෙන්න එපා. Taman වැඩේ කරනකොට ඒව නිකම්ම ගබ්ස වෙලා යනවා. ඒක පිළිසිඳින් නැතුව යනවා. ඒක කොහොම හැලෙන්න පටන් ගන්නවා. පොල් විදියක පොල් විත්තක පටන් ගන්නකොට ඇටි කියනවා අදුව කනවා. නමුත් කිරිබාඩපත් වෙනකොට පොල් කිරි 4යි 5යි කියලා. ඔක්කොම ඇටි හැලෙනවා. අන්නේ වෙන භාවන හොඳට යන්න මේ හිතවිලි වේදනා වගේ දේවල් ඇත්ත හැලීමක් සිදු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි තේරෙනවා මෙව හැමදාම තියෙනවා මෙවට වරෙන් කියන්නේ අපි. ඒ වරෙන් කියන්නේ මූල කර්මත්තන්ට අනදර කිරීම. මූල කර්මත්තන්ට බැහැගෙන වැඩ කරනකොට මේව කොච්චර වටේ තිබුණත් බුදුජානකකින් විතර මහා සාගර මැද දූපතක් හදාගත්තා වගේ Tamante වියලි බිමක් තියෙනවා. ඒ වියලි බිම අරසා ගත්තොත් මේ තෙතමනේ ඉන්නේ. අනේ විදිහට ඉස්සල්ලාම ওই වේදනා සහ ඉතිවිලි පිළිබඳව සංසන්දනය උගෝදෙලේ තේරුම් ගන්න සක්මන. ඒ සක්මන පටන් ගන්න ටිකක් වෙලා ගිහිල්ලා පදන් වුණාට පස්සේ තමයි ඒක තේරෙන්නේ. මේ හිතවිලි වේදනා ඊට පස්සේ පරියන්කට ඒක එහෙම ගන්න පුළුවන් ඊට පස්සේ. ආනාපාන සතිය කිරුවට කවදාකවත් හිතේ දොඩමළු ගතිය නතර වෙන්නේ නැහැ. ඒ දොඩමළු ගතිය තිබුණා ආනාපාන කරන්න පුළුවන් නම් ආනාපාන කරන වෙනවනම් අර දොඩමළු ගතිය නිදීම තේරුමක් නැති දෙයක් වඩපත් වෙනවා. දැන් අපි මේ කතා කරනවා ඒකේ කවුරු ඇවිල්ලා මේ ගැතුල් දෙන්න හොයනවා කවුරක්වත් අහන්න කෙනෙක් නැහැ කියලා යනවා යන්නේ. අපි දොරටලා ගිහලා ඇයියාව කියලා අහුවොත් තමයි මොන්සගෙතේ. එචයින හැම බාධාවක්ම අපේ කොන්ෂස්ලි අපි දැන දැන දැක දැක දොර අරලා ඉන්නේ කියලා ගත්තේ ඔතන තියෙනවා. නැත්තම් මේක ඇවිල්ලා තියෙන අපිට කරදර කරන්න බැහැ. නමුත් අරමුණ හොඳට වශී කරගත්ත දවසට අනුන හොඳට කීකරු කරගත්ත දවසක් තමයි තේරෙන්නේ මේවා තියෙනවා තිබුණාට ඒවා බාධාවක් වඩපත් වෙන්නේ අපි එක දිහා අවධානය යොමු කරපු නිසා. නැත්තම් මූල කර්මස්ථානට අනදර කීම නිසා කියලා තේරුම් ගන්න තේරෙනවා. ඒක කෙලෙස් බාඩපත් වෙන්නේ අපේ තියෙන දුර්වලකම. අද ආධුනිකයට ඒක තේරෙන්නේ නැහැ. ඉස්සරහට යනකොට ගොඩාක් ශක්තිය තියෙන ලොකුම ආනිසංසයක් තමයි මේ හිතවිලි වල තියෙන විතර ඇවිල්ලා කරදර කරන ගැටය. දුරු තට්ටු කර කර ඉන්න ගැතියි. ගණන් ගන්න තමන් ගාඩ එක දියොත් ඒකට එහෙම එහෙම හැරලා. මේ කියන්නේ පැහැදිලි විදර්ශනාවක් තමයි. විදර්ශනාවක් කියලා කියන්නේ දැන් මේ පරිඋත්ථාන ක්ලස් එක මේ වැඩ කරන්නේ අනුසය ක්ලස් එක යන්න ගමනක් යන්න ගන්නනේ. මේ වංචනික ධර්ම වර්ගයක් එක්ක වැඩේ යන්නේ. ඒ නිසා අපිට ලොකු මාස්ටර් එකක් නැහැ. අපිට සම්පූර්ණ කරන දේ පිළිබඳ සම්පූර්ණ දැනීමක් නැහැ. නමුත් අපි නොකරපු ශේෂ්ත්‍රයක ඇවිදින බව දන්නවා. ඒ සිලිලාරේ තියෙනවා. ඒක ගන්න දැන් යෝගාවචර ගමනක් යන්නේ නේ. බුද්ධහරි උත්තරමන්වන්සලා ගියේ මෙන්න මේ ගමනේ. කියන්න බෑ තේරෙන්නේ ලොකු කැපකිරීමක් කරනවා. තමන්ගේ ජීවිතයේද රුචිකත්වයේද ඔක්කොම කැප කරන මේ නොදන්න දෙයක් වෙනුවෙන් අත්දකින්න වර්තමානයේම අත්දකින්න දෙයකට ඉස්සරහ කරනවා කියන්නේ. ඉතින් ඔතෙන්දි තමයි මම කියන්නේ මේ කෙල්ල කොල්ල වෙනවා කියන්නේ. ඔකහුකන් හිතින්ද බෑ ඔතෙන් යනවා. මොකක් කරන්න කඩාගෙන යනවා බෝල්ඩෝසර් එක ස්ටාර්ට් කරගත්තා වගේ අහ මොකා හම්බුනත් කරන්න දෙයක් නෑ ගියා. ඉතින් කියන්නේ කක වේනගේ තනියඟ වගේ. හැම සතෙකුටම අං දෙක දෙක තියෙනවා. කක වේනට ඉස්සෙල් තනියඟ තියෙන්නේ ඒකද මොකක් අහුණත් පලාගෙන යන දැක්ක අනිත් සත්තු වගේ නෑ. එනිසා අපි ඔය දෙකක් තියෙන තාක්කල් අපි හොඳයි කියලා නෝ දෙක හරි සෞතුයි. තනි එක හරි හොඳයි. අතෙන් යනකොට එකයි. කොයි දේ බාධා කරනවත් ඒක පලන හැටි දන්නවා. අනුර පස්සේ තියෙන අනිවා අර මුසයන්සේ කියලා සඳහන් කරලා තියෙනවා මේ භාගයට හිත එක්කෙකුත් මේ මහා හිමාල පර්වතයේ දෙකට බලන්න පුළුවන් එක ඔය කුරු අවිද්‍යාව උඩ මොකද්ද කියලා හිතනවා. හිමාන්ත සූත්‍රයේ මේ ධර්ම ටික පෙළගත්තකටත් හිමාන්ත පර්වතය බලන්න පුළුවන් නම් ඔය කෙහෙම අවිද්‍යාව මොකද්ද කියලා. ඡවා ඡවාය අවිද්‍යාවය කියලා කියනවා. ඒ ලෙවිච්ච වෙලාවට අපි නේ වැඩ කරන්නේ ධර්ම කාර්යයක් වැඩ කරන්නේ. ඉතින් අපි ඒකට සාක්ෂිකාරයක් වෙනවා විතර අයිතිවාසිකමක් කියනවා නේද? දැන් දැන් දෙක විතර කාලයක් අරගෙන තියෙනවා. සාකච්ඡාව සඳහා අපි පැයක් විතර සක්මන් කරලා ඊට පස්සේ හතරට නැවත එකතු වෙමු මේ වශයෙන් පාවිච්චි කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.